පින්නතුනි අපි දන්නවා බුදුබණ ඇසීමෙන් දුසිරිය දහම් නැති වෙනවා ඒ වාගේම සුසිරිත් දහම් වැඩෙනවා, ಗುಣ නුවණ දියුණු වෙනවා. අපි දන්නවා මේ ලෝකේට බෞද්ධයෙක් වශයෙන් අපි පාතබනකොට අපි කුඩා කාලයක් ගත කරනවා ඒ වාගේම අපට ළමා කාලයක් ගත කරනවා තරුණ කාලයක් ගත කරනවා ඒ වාගේම තමා මැදිවිය කියලා කාලයක් ගත කරනවා අපි ක්‍රමානුකූලව දරාවටපත් වෙනවා දැන් බලන්න පින්නතුනේ අපේ කුඩා කාලයේදී අපට ඇහෙනවා අපේ අත්තම්මලා අපේ වැඩිහිටියෝ අපේ දෙමව්පියෝ යම් කිසි පුණ්‍යක්‍රියාවක් සිද්ධ කරලා ඒ අත්ව ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනයක් අපට කුඩා කාලයේදී ඇහුණා. ඒ ප්‍රාර්ථනය තමයි අපට මේ සාංශාරික දුක්ඛයන්ගෙන් මිදලා කවදාක හරි පින්දාම් සිද්ධ කරලා කුසල් දහම් සිද්ධ කරලා ඒ අත්ව ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි කරන දෙයක් තමයි මේ දුක නැති කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්ට ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි ලොකු කුඩා බාල මහලු සෑම බෞද්ධ මුවගින් පිට වෙන්නා වූ උදාර ප්‍රාර්ථනය බවට පත් වෙන්නේ අන්නේසේනම් පින්නතුනි අපි දන්නවා බෞද්ධයන් වශයෙන් අපට නිෂ්ඨාවක් තිබෙනවා අපට අරමුණක් තිබෙනවා ඒ අරමුණ තමයි පින්නතුනි අපි කවදාක හරි මේ සාංශාරික දුක්ඛ දෝමනස්යන්ගෙන් ඈත්ව ලබන උතුම් වූ නිර්වාණ සුවය අප සෑම සියලු දෙනාටම සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි අපි විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්නේ කුසල ක්‍රියාවන් සිද්ධ කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නේ අන්නේසේනම් පින්නතුනේ අදත් මේ ප්‍රතිපත්ති ධානය સિદ્ધ කරලා අපි ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ ධර්මානි සංසයේ බලයෙන් අප සෑම සියලු දෙනාටම නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි સિદ્ધ කරන්නේ. එසේනම් ඒ නිර්වාණ සුවය ලබා ගැනීමට නම් පින්නතුනේ නිතර නිතර බුදුබණ අහන්නට ඕන ඒ වාගේම නිතර නිතර බෞද්ධ ප්‍රතිපත්ති පුරුදු පුහුණු කරන්නට ඕන. ඒ වාගේම කුසලානිසංස ධර්මයන් වල යෙදෙන්නට ඕන. අන්න එතකොට අපට හැකියාව ලැබෙනවා පින්නතුනේ. මේ ජීවිතයේ තිබෙන යථාර්ථය අවබෝධ කරගෙන ධර්මයේ තිබෙන වටිනාකම මනවින් තේරුම් අරගෙන මේ ජීවිතය ලෞකික වශයෙන් සාර්ථක කරගෙන ලෝකෝත්තර වශයෙන් සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා අන්න එසේනම් අපි කල්පනා කරන්නට ඕන පින්නතුනේ එදා තථාගතයන්න් වහන්සේ දේශනා කළා තමන්ගේ පැවිදි ශ්‍රාවකයන්ට මහණෙනි ඔබ යම්කිසි ගිහි ශ්‍රාවකයන්ට ඔබේ මා විසින් දේශනා කරලා තිබෙන මේ වටිනා ධර්මයේ දේශනා කරනවා නම් නිකම්ම ධර්මයේ දේශනා කරන්නට එපා ඒ ධර්මය ශ්‍රවණය කරන අය අතර විවිධ පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයන්ගේ සිත් තුළ විවිධ අදහස් තිබෙනවා, විවිධ අරමුණු තිබෙනවා. මේ අරමුණු විවිධ අදහස් කියනවා එක රාමුවකට ගන්නට ඕන. එහෙමනම් ධර්ම දේශනා කරන වේලාවේදී ඒ අත්තන්ගේ සිත ධර්මයට යොමු කිරීම සඳහා පුංචි ධම්ම අවවාදයක් දීලා ඒ ධර්මදේශනය පටන් ගන්නට කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ එදා තමන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට ප්‍රඥප්තියක් පනවා වදාලා අන්නෙම නිසා පින්නතුනේ මාත් මේ අවස්ථාවේදී මේ පින්වත් ඔබට පුංචි ධම්මාවාදයක් දීලා මාගේ ධර්මදේශනය ආරම්භ කිරීමට මා සූදානම් වෙනවා දහමතකාරුක ලෙස කාලය ගෙවනු මන දහමත පමනක්ම සිත යොමු කරනු මන ජීවිතයක් තනාගනු මත සුවයදනා තුන් සිත පහදවාගෙන බන අසනු මන ජීවත් කරන්නට ඉපදෙන භවෙන් භවේ කුසලක් නැති වුනොත් සමදම දුකින් තවේ බනසුපින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදුදහමින් මිසක වෙන කිසිවකින් නොවේ අනේම නිසා පින්නතුනේ අපි දන්නවා ධර්මයේ ශ්‍රවණය කරනකොට අපට අපේ ජීවිතය ලෞකික වශයෙන් සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා වාගේම ලෝකෝත්තර වශයෙන් අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වාගේම තමයි පින්නතුනේ මනවින් ධර්මයේ ශ්‍රවණය කරන පුජ්‍යලයාට Taman බලාපොරොත්තු වන අරමුණු කරා ළඟා හැකියාව ලැබෙනවා. අන්නේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් තමන් ප්‍රඥාවෙන් පෝෂණය වෙන්නට ඕන තමන් ගුණයෙන් පෝෂණය වෙන්නට ඕන තමන් බුද්ධියෙන් පෝෂණය වෙන්නට ඕන තමන්ගේ ජීවිතය ඒ වාගේම සමාජ ජීවිතය පිළිබඳව අපි අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට ඕන අන්නේ වගේ උදාර අවබෝධයකින් යුක්තව ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන සූත්‍රයක් තමයි මම අද ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ නම තමයි පින්නතුනේ තහාන කියන සූත්‍රය. මේ තහාන කියන සූත්‍රය අන්තර්ගත වෙන්න පින්නතුනේ නිකාය ග්‍රන්ථ පහක් තිබෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, සංයුක්ත නිකාය ආදී වශයෙන් නිකාය ග්‍රන්ථ පහක් තිබෙනවා. මේ නිකාය ග්‍රන්ථ පහෙන් පින්නතුනේ අංගුත්තර නිකායට අයත් සූත්‍රයක් තමයි තාන කියන සූත්‍රය. මේ තාන කියන සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සමාජයේ ඉන්න ජීවිත ජීවත් වෙන පුජ්‍යලයන්ගේ ස්වરૂපය අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙන කරුණු හතරක් දේශනා කරනවා. මේ සමාජයේ පින්නතුනේ අපේ විවිධ පුජ්‍යලයන් ආශ්‍රය කරනවා. අපි ආශ්‍රය කරනකොට පින්නතුනි අපට හොඳ පුජ්‍යලයෝ මුණ ගැහෙනවා. ඒ වගේම අපි ආශ්‍රය කරන පුජ්‍යලයන් අතර පින්නතුනි අපිට නරක පුජ්‍යලයන් ආශ්‍රය කරන්නට සිද්ධ වෙනවා. බුද්ධිමත් පුජ්‍යලයා පින්නතුනේ නරක පුජ්‍යලයා කවුද හොඳ පුජ්‍යලයා කවුද කියලා මනවින් තේරුම් අරගෙන Tamanට අවශ්‍ය කරන පුජ්‍යලයා පරිහරණය සඳහා ආශ්‍රය කර ගැනීම සඳහා තෝරාගෙන තමන්ගේ ලෞකික ජීවිතය සුවපත් කර ගැනීමට උත්සාහවන්ත වෙනවා. ඒ වාගේම පින්නතුනි බුද්ධියෙන් අඩු පුජ්‍යලයා ජීවිතය පිළිබඳව ධර්මය පිළිබඳව අවබෝධයක් නොමැති පුජ්‍යලයා පින්නතුනි පාප මිත්‍රයන්ට අසු වෙලා තමන්ගේ ජීවිතය ලෞකික වශයෙන් පමණක් නෙවෙයි ලෝකෝත්තර වශයෙන් පරිහානිය කරා ළඟා කර ගැනීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ තාන කියන සූත්‍රයෙන් පැහැදිලි කරනවා චත්තාරි මානි භික්කවේ තානානි චතෝහි තානේහි වේදිතබ්බා අපි මේ සමාජයේ ජීවත් වෙනකොට කරුණු හතරකින් පුජ්‍යලයන් හඳුනාගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බං පින්නතුනි අපි දන්නවා සීලය කියන එක අවබෝධ කරගන්නට සිල්වතා කවුද කියන එක තේරුම් ගන්නට අපට මේ මූණට දැකලා දවසක් දෙකක් ආශ්‍රය කරාට පින්නතුනි අපිට මේ සීලවන්ත කියන පුජ්‍යලයා අවබෝධ කරගන්නට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්නෙම නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බං ආශ්‍රය කිරීමෙන් තමයි සීලවන්තයා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආශ්‍රය කරනකොට තමයි පින්නතුනේ අපිට සීලවන්තයා කියන කෙනා මුණ ගැහෙන්නෙත් අපි ආශ්‍රය කරනකොට ඒ වාගේම දුස්සීල පුජ්‍යලයා මුණ ගැහෙන්නෙත් අපි ආශ්‍රය කරන පුජ්‍යලයන්ගේ ස්වභාවයත් එක්ක අන්නෙම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංචකෝ දීගේන අද්දුනා අන්නේ ආශ්‍රය කිරීම මේ කෙටි කාලයකින් දීගෙන අද්දුනා දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්නට ඕන න ඉතරම් කෙටි කාලයකින් පින්නතුනේ පුජ්‍යලයේ කපට ආශ්‍රය කරලා අවබෝධ කරගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ මනසිකරෝතා ඒ වාගේම තමයි මනසින් පින්නතුනේ මෙනෙහි කරන්න ඕන පුජ්‍යලයාගේ ස්වභාවය පිළිබඳව නෝ අමනසිකාරා පින්නතුනි මනසින් තේරුම් ගන්නේ නැතුව මනසින් මෙනෙහි කරන්නේ නැතුව පුජ්‍යලේක අපට තේරුම් ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වාගේම තමා පඤ්ඤේන ප්‍රඥාවෙන් පුජ්‍යලයා තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. න දුප්පඤ්ඤේන ඒ වාගේම ප්‍රඥාවෙන් තොරව පින්නතුනේ සීලවන්තයා කවුද කියලා අපට හඳුනා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්නෙම නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි පුජ්‍යලයක ආශ්‍රය කරනකොට ඒ පුජ්‍යලයා පිළිබඳ අවබෝධයක් නොමැතිව ඒ පුජ්‍යලය ආශ්‍රය කරන්නට ගිහිල්ලා අද සමාජය තුල පින්නතුනේ ගොඩාක් අය නොමග ගිහිල්ලා තිබෙනවා. තමන්ගේ ජීවිතය පෞල් සංස්ථාවක් වශයෙන් අසාර්ථක කරගත් අවස්ථා තිබෙනවා. ඒ වාගේම වෘත්තීයමය මට්ටමින් අසාර්ථක කරගත් අවස්ථා තිබෙනවා. ඒවා එපමණක් නෙවෙයි පින්නතුනේ අපි දන්නවා කුඩා ළමයි ශිෂ්‍ය අවධිය තුලදී ඉගෙන ගන්න කාලය තුලදී ඒ ළමයි විවිධ පුජ්‍යලේ ආශ්‍රය කරනවා. සමන්ට නොගැලපෙන තමන්ගේ මනසට නොගැලපෙන තමන්ගේ ශිෂ්‍ය ජීවිතයට නොගැලපෙන විවිධ පුජ්‍යලව ආශ්‍රය කරන්නට පටන් ගන්නවා. මෙයා සීලවන්තයෙක්ද? මෙයා සදාචාර සම්පන්න පුජ්‍යලයෙක්ද? මෙයා තුල ಗುಣධර්ම තිබෙනවද? මෙයා තුල සාර ධර්ම තිබෙනවද කියන මේ අවබෝධයක් නොමැතිව අපේ සිසු දරුවන් බොහෝ විට හැම කෙනෙක්ම ආශ්‍රය කරන්නට ගිහිල්ලා තමන්ගේ ශිෂ්‍ය ජීවිතය පරිහානිය කරා ළඟා කරගත් අවස්ථා තිබෙනවා. දෙමව්පියන් බොහෝ සෙයින් මහන්සි වෙලා කරනවා වියහෙදම් කරනවා කන්නේ නැතුව බොන්නේ නැතුව හරියට ඇඟට වස්ත්‍රයක් නැතුව දෙමව්පියෝ බොහෝ සෙයින් වියපැහැදම් කරනවා තමන්ගේ දරුවන්ගේ ජීවිතය ශිෂ්ට ජීවිතය සාර්ථක කරගෙන මේ රටට වටිනා දරුවෙක් බිහි කරන්නට වටිනා දරුවෙක් දායාද කරන්නට දෙමව්පියෝ බොහෝ සෙයින් මහන්සි ගන්නවා නමුත් දරුවන්ට ඒ මහන්සිය පිළිබඳව දරුවන් සිතන්නේ නැහැ දරුවෝ නිතරම දරුවන්ට මේ මහන්සිය පිළිබඳව දෙමව්පියන්ට දෙන්න පුළුවන් එකම ඇගයීම තමයි එකම ත්‍යාගයේ තමයි කවදාක හරි අධ්‍යාපනය ලැබලා ඒ අධ්‍යාපනය තුළින් ප්‍රතිඵල පෙන්නලා ඒ ප්‍රතිඵලය තමයි දෙමව්පියන්ට දෙන්න පුළුවන් ඉහළම ත්‍යාගයේ බවට පත් වෙන්නේ දරුවෙකුට අන්නෙම නිසා අපි නිතරම සමාජයේ ජීවත් වෙනකොට පුජ්‍යලය ආශ්‍රය කරනකොට ඒ පුජ්‍යලයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කුජලයෝ විවිධයි කුජලයන්ගේ මානසිකත්වය විවිධයි කුජලයන්ගේ ස්වභාවයන් විවිධයි බුදුරජාණන් වහන්සේ අන්නෙම නිසා තමයි දේශනා කළේ මේ විවිධ වූ මානසිකත්වයේ තුල ආශ්‍රය කරනකොට Tamanට යහපත මෙන්ම අයහපත සිද්ධ වෙන්නට පුළුවන්. අන්නෙම නිසා කායේන දුච්චරිතං හිත්වා කායේන සුචරිතං චරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කයින් යම් යම් කිසි දුස්චරිතයක් සිද්ධ වෙනවා නම් අපට හැකියාව තියෙන්න ඕන කායේන සුචරිතං චරේ මේ කය කියන එක යහපත්ව පවත්වාගෙන යන්නට අපට හැකියාව තිබෙන්නට ඕන වාචාය දුච්චරිතං හිත්වා අපි බලන්න පින්නතුනේ කතා කරන වචන සමහර විට බොහෝම දුෂ්චරිත වචන බවට පත් වෙනවා කෙනෙකුගේ සිත දූෂණය වෙන වචන බවට පත් වෙනවා කෙනෙක් නොමග යන නොමග යවන වචන බවට පත් වෙනවා එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාචාය දුච් දුස්චරිතං හිත්වා වචනෙන් සිද්ධ කරන දුස්චරිත අත්හැරලා දාන්න ඕන වාචාය සුචරිතං චරේ පුළුවන් තරම් වචනෙන් යහපත් දේවල් කතා කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඒ වාගේම මනෝ දුස්චරිතං හිත්වා අපි පින්නතුනේ මනසෙන් විවිධ වැරදි දේවල් සිතනවා අපිට පුළුවන්කම ලැබෙනවා නම් අපි සිතන දේ Tamanට වැදගත් වෙන දෙයක් හිතනවා නම් Tamanගේ දූ දරුවන්ට වැදගත් වෙන දෙයක් හිතනවා නම් Tamanගේ සමාජයට Tamanගේ ගෙදරට Tamanගේ ආර්ථිකයට වැදගත් දෙයක් හිතනවා නම් පින්නතුනේ බලන්න ඒ මනස කොයිතරම් වටිනා මනසක් බවට පත් වෙනවාද ඒ වාගේම තමා මනෝ දුස්චරිතං හිට්වා ආන් ඒ විදිහට පින්නතුනේ මනසෙන් යම්කිසි දුස්චරිත සිතිවිලි අපි සිතනවා නම් අපට හැකියාව තියෙන්න ඕන පින්නතුනේ ඒ දුෂ්චරිත සිතවිලි ඈත් කරලා දාලා මනස සුචරිතං චරේ මේ මනස කියන එක මනාව යහපත් ස්වභාවයකට පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නට ඕන. අන්න එතකොට තමයි පින්නතුනි ජීවිතයක් සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. අන්න එතකොට තමයි පින්නතුනි අවබෝධය කියන එක නිරන්තරයෙන්ම වැඩි දියුණු වෙන්නේ. ප්‍රඥාව කියන එක දියුණු කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. අන්න එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බං පුළුවන් තරම් පුජ්‍යලය ආශ්‍රය කරන්න ආශ්‍රය කරලා ඒ පුජ්‍යලයන් පිළිබඳව දීර්ඝව සිතන්න ඒ වාගේම කෙටියෙන් සිතන්නට ගිහිල්ලා පුජ්‍යලය ආශ්‍රය කරන්නට එපා ඒ වාගේම මනසිකරෝතා මනසින් නිතරම සිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවෝහාරේන භික්කවේ සෝචියං වේදිතබ්බං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගනුදෙනු කිරීමෙන් පුජ්‍යලයාගේ පිරිසුදු බව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවෝහාරේන භික්කවේ සෝචියං වේදිතබ්බං පින්නතුනි අපි දන්නවා අපේ සමාජයේ ජීවත් වෙනවා ඊයක සඳහන් කරපු ආකාරයට විවිධ පුජ්‍යලයන් ආශ්‍රය කරනවා ඒ වගේම තමයි ගනුදෙනු කරනවා සංවෝහාර කියලා කියන්නේ පින්නතුනි ගනුදෙනු කිරීම අපි බලන්න පින්නතුනේ කඩේකට යනවා කඩේකට ගිහිල්ලා ගනුදෙනු කරනවා බඩු ගන්ට භාණ්ඩ ගන්ට යන මිනිස්සයා පාරිභෝගිකයා වෙනවා. ඒ වාගේම බඩු දෙන කෙනා වෙලෙන්දා බවට පත් වෙනවා. බලන්න පින්නතුනේ වෙළෙන්දු ගත්තාම මේ වෙළෙන්දු ප්‍රජාව විවිධයි. සමහර වෙළෙන්දු ඉන්නවා පින්නතුනේ බොහොම ධාර්මිකව තමන්ගේ ඒ වාණිජමය කටයුතු සිද්ධ කරනවා. ඒ වාගේම තමා මිනිසුත් එක්ක තමන්ගේ පාරිභෝගිකයන් එක්ක ඒ පාරිභෝගිකයන්ගේ ඇඟට නොදැනෙන්නට හිතට රිදෙන්නේ නැති විදියට ඒ ගනුදෙනු කරන අවස්ථාවල් තිබෙනවා. අන්නේ විදියට පින්නතුනේ ඒක ඒක ගනුදෙනු ක්‍රමයක්. ඒ වාගේම තමයි තව ගනුදෙනු ක්‍රම අපි ගොඩාක් සිද්ධ කරනවා පින්නතුනේ. දැන් බලන්න අපි පුජ්‍යලේ ආශ්‍රය කරනවා. පුජ්‍යලයන් එක කතා බහ කරනවා. මේකත් එක්තරා ගනුදෙනුවක් පින්නතුනේ. ගනුදෙනුවක් ගනුදෙනුව කියලා කියන්නේ එක පැත්තකට ප්‍රතිඵලයක් යනවා. ඒ වාගේම එක පැත්තක් ප්‍රතිඵලයක් භුක්ති විඳින දේවල් තමයි ගනුදෙනුව කියලා කියන්නේ. දෙපැත්තක්ම සකස් වෙනවා. ඒ වාගේම තමයි පින්නතුනේ පුජ්‍යලේ ආශ්‍රය කරනකොටත් අපි මේ ගනුදෙනු තමයි කරන්නේ. ඒ ගනුදෙනු අතර අපි සමාජයේ ජීවත් වෙනකොට පින්නතුනේ විවිධ පුජ්‍යලේ ආශ්‍රය කරනවා. ඒ වාගේම තමයි විවිධ පුජ්‍යලයන් සමග ගනුදෙනු කරනවා. අපි කතා බහ කරන එකත් පින්නතුනි එක්තරා ගනුදෙනුවක් බවට පත් වෙනවා. අන්නෙම නිසා බලන්න අපි කතා කරන දේ තුල යහපත් දේවල් කතා කරනවා නම් අපිට අලුතෙන් සොයාගත්ත දෙයක් කතා කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ සොයාගත්ත දේ ඒ තනත්තාට ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ පුජ්‍යලයාගේ සිත පින්නතුනේ දනුමෙන් පිරෙනවා. ඒ පුද්ගලයාගේ ප්‍රඥාව දැනුමින් පිරෙනවා. එතකොට ඒ පුද්ගලයා හිතනවා මමත් මොනවා හරි දෙයක් සොයා ගන්නට ඕන. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට ගනුදෙනු කිරීමේදී අදහස් හුවමාරු කිරීමේදී අපිට ඒ හුවමාරු කරගන්නා වූ අදහස වටිනා අදහසක් බවට පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා නම් සමාජයට වැදගත් වන, Tamanට වැදගත් වන අත්තාදිපතේය, ධම්මාදිපතේය, ඒ වගේම ලෝකාදිපතේය කියන මෙන්න මේ ආකාරයට පින්නතුනේ කිසිම කෙනෙකුට ධර්මයට හානියක් නැති වචනයක් කතා කරනවා නම් ඒ වගේම Tamanට හානියක් නැති වචනයක් අපි සාකච්ඡා කරනවා නම් ලෝකයාට හානියක් නොමැති හානියක් නොවන දෙයක් අපි සාකච්ඡා කරනවා නම් මේක ඊටාම වටිනා ගනුදෙනුවක් බවට පත් වෙනවා පින්නතුනේ. දැන් බලන්න බුද්ධ කාලීන ಭಾರತ සමාජය තුල අපේ තථාගතයන්න් වහන්සේ බුද්ධ රාජ්‍යත්වයට පත් වුණා. උන්වහන්සේට පුළුවන්කම ලැබුණා 80 මහා ශ්‍රාවකයන් බවට තමන්ගේ ශ්‍රාවකයන් පත් කරගෙන මහරහතන් වහන්සේලා බවට තමන්ගේ ශ්‍රාවකයන් පත් කරගෙන ඒ ශ්‍රාවකයන් අතර ඒ වෙච්ච භාෂණයන් එම නැත්තම් වචනය නැමැති සාකච්ඡා නැමැති ගනුදෙනු කොයිතරම් ප්‍රියමනාප බවට පත් වුණාද පින්නතුනි ස්වභාව ධර්මයේ කොයිතරම් ප්‍රියමනාප වුණාද ස්වභාව ධර්මයේ කලට වේලාවට වැසි වැස්සා පින්නතුනි ඒ වාගේම ස්වභාව ධර්මයෙන් මිනිසුන්ට ආශිර්වාදේ ලැබුණා ඒ වාගේම තමා ස්වභාව ධර්මයේ ශක්තිය විශ්ව ශක්තියක් බවට පත් වුණා එසේනම් පින්නතුනි අපේ ගනුදෙනුව කියන එක එම නැත්තම් මිනිසුත් එක්ක ආශ්‍රය කරන එක ඒ වාගේම මිනිසුත් එක්ක කතා බහ කරන එක ක්‍රියාකාරකම් කරන එක යහපත් වුණොත් පින්නතුනේ මේ සමාජය කොයිතරම් වැඩදායි සමාජයක් බවට පත් වෙනවාද ඒ සමාජය තුල ජීවත් වන බාලපරපුර වෙන්නට පුළුවන් ඒ සමාජය තුල ජීවත් වන තරුණ පරපුර වෙන්නට පුළුවන් ඒ සමාජය තුල ජීවත් වන වැඩිමහලු පරපුර වෙන්නට පුළුවන් ඒ වාගේ අදහස් සුවමාරු කරගන්නකොට වටිනා අදහස් සුවමාරු කරගන්නකොට කොයි තරම් පින්නතුනේ සමාජය යහපත් වෙනවාද සමාජයේ යහ පරිහානියෙන් මිදෙනවා පින්නතුනේ සමාජයේ යහපත් බවින් පෝෂණය වෙනවා ආන් ඒ විදිහට අපට නිතරම කල්පනා කරන්නට ඕන පුජ්‍යලයන් සමග ගනුදෙනු කරනකොට කෙනෙකුට හානියක් නොවන විදියට කෙනෙකුට සිත් නොරිදෙන විදියට අපට ඒ ගනුදෙනුව කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ පුජ්‍යලය හඳුනාගෙන අදහස් ගනුදෙනුව මාරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒක ඊටාත්ම වටිනා පුජ්‍යලයකගේ ලක්ෂණයක් බවට පත් වෙනවා ඒ වගේම තව කාරණයක් බුදුරජාණන් වහන්සේ තාන කියන සූත්‍රය තුලින් පැහැදිලි කරනවා ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ යම්කිසි ආපදාවක් කරදරයක් වුණොත් පින්නතුනේ අපි දන්නවා තාම කියලා කියන්නේ ශක්තිය ඒ ශක්තිය උරගා බලන්නට පුළුවන්කම ලැබෙන එක කාරණයක් තමයි කෙනෙකු ආපදාවටපත් වුණාට පස්සේ කරදරයකටපත් වුණාට පස්සේ ඒ පුජ්‍යලයාට අපට පිළිට වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ පුජ්‍යලයා වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ආන් ඒ පුජ්‍යලයාගේ ශක්තිය ඒ පුජ්‍යලයා ප්‍රදර්ශනය කරනවා. අද සමාජයේ බලන්න පින්නතුනේ විවිධ පුජ්‍යලයෝ ආශ්‍රය කරනවා විවිධ පුජ්‍යලයන් තුල පින්නතුනේ ආශ්‍රය කිරීම තුළින් විවිධ බලාපොරොත්තුන් තිබෙනවා. යටි අරමුණු තිබෙනවා. මේ යටි අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමහර උදවිය පින්නතුනේ ආශ්‍රය කරනවා. නමුත් පින්නතුනේ අපට පුළුවන්කමක් ලැබෙනවා නම් අපට යම්කිසි කෙනෙක් වෙනුවෙන් සැපේදී මෙන්ම දුකේදී ඔවුන් සමගම ඉන්නට පුළුවන් පුළුවන්කමක් ලැබෙනවා නම් අන්න ඒක තමයි පින්නතුනේ සමාජයට අවශ්‍ය කරන්නේ. අන්න ඒ තුලින් තමයි පින්නතුනේ සමාජය ශක්තිමත් වෙන්නේ. පුජ්‍යලයන් අතර අන්‍යෝන්‍ය සහෝදත්වය අන්‍යෝන්‍ය ලෙන්ගතුකම බැඳීම විශ්වසනීයත්වය කියන මෙන්න මේ දේවල් ආරක්ෂා වෙන්නේ පුඤ්ඤතුනේ ඒ පුජ්‍යලයන් තුල තිබෙන්නා වූ ඒ ශක්තිය තුල අන්නම නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕනේ අපි දන්නවා අපේ බෝධිසත්වයන් වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරන සමයේදී පින්නතුනේ අපි දන්නවා එක්තරා අවස්ථාවකදී අපේ බෝධිසත්වයන් වහන්සේ සහ තමන්ගේ මව යනවා පින්නතුනි වෙළඳාම සඳහා මේක අපි දන්න කාරණයක් ඒ වෙළඳාම සඳහා යනකොට පින්නතුනි තමන්ගේ මව ඇතුළු ඒ පුතා හිටපු ඒ නැව පින්නතුනි මුහුදුපත් වෙනවා. මුහුදුපත් වුණාට පස්සේ ඒ සියලුම දෙනා විනාශයටපත් වෙනවා, කරදරයටපත් වෙනවා. ඒ අවස්ථාවේදී මොකද කරේ පින්නතුනි තමන්ගේ පුතා තමන්ගේ මවට සහ තමන්ට කරදරයක් වුණාට පස්සේ ඒ නැව මුහුදුපත් වුණාට පස්සේ තමන්ගේ ශක්තිය මවට පෙන්වුවා. තමන්ගේ තිබෙන ජව සම්පන්න බව තමන්ගේ මෑණියන්ට පෙන්නලා පින්නතුනේ දින කීපයක් මුළුල්ලේ මුහුද තරණය කරලා තමන්ගේ මෑණියන් මෙගොඩට ගෙන්නාගෙන තමන්ගේ මෑණියන්ට ජීවදානය දීලා අබේදානය දුන්නට පස්සේ මේ මෑණියන් පින්නතුනි ආශිර්වාද කරනවා මගේ පුතේ ඔබ මම බේරාගත්තා ඔබට කවදාක හරි බුදු බුදු බව ලැබෙන්නට ඕනෑ කියලා ඒ පුතාට ආශිර්වාද කළා මෙන්න මේක අපේ ජීවිතයට පින්නතුනි ආදර්ශ සම්පන්න කතාවක් බවට පත් වෙනවා ආන් මේ විදිහට අපටත් පුළුවන්කමක් තිබෙනවා නම් අපේ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලයකට කරදරයක් වුණාට පස්සේ අසනීපයක් වුණාට පස්සේ හිරිහැරයක් වුණාට පස්සේ අපට ඒ සමාජය වෙනුවෙන් ඒ පුජ්‍යලයා වෙනුවෙන් අපට පිහිටක් කර දෙන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් අපට පිටක් වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ සඳහා මනස යොමු කරනවා නම් හය වෙහෙසවනවා නම් අන්න ඒක පින්නතුනේ අපේ ශක්තිය පෙන්වන්නට අපේ බලය පෙන්වන්නට අපේ ගුණය පෙන්වන්නට ඒක ඊ타ත්ම මහෝපකාරී වෙනවා අන්නෙම නිසා බුද්ධ චරිතයෙන් ඒ බඳු උදාහරණ ගොඩාක් අපට ගෙන අරපෑමට පුළුවන්කම ලැබෙනවා එම නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන ආපදාසු භික්කවේ කාමෝ වේදිතබ්බෝ කියන ආකාරයට ආපදාවක් වුණාට පස්සේ අපට කෙනෙකුට පිහිට වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් අන්න ඒ පුජ්‍යලයා ඊ타ත්ම සමාජයට වැඩදායි පුජ්‍යලයේ බවට පත් වෙනවා. සමාජයේ ගරු සම්මාන කරන පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ වාගේම තමයි මිනිසුන්ගේ ආශ්‍රයයට පත් වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපි නිතරම කල්පනා කරන්නට ඕන, පුජ්‍යලේ ආශ්‍රය කරන්නට ඕන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා නෙවෙයි. පුජ්‍යලේගේ විවිධ අරමුණු බලාපොරොත්තු තිබෙනවා, දුක තිබෙනවා, විතක සතුට තිබෙනවා. ඒ සෑම විතකදීම අපට පිහිට වෙන්නට අප තුළ යම් ශක්තියක් තිබෙනවා නම් අන්නේ ශක්තියට ගෞරවයක් වශයෙන් අපි දැනගන්නට ඕන පුද්දලේ ආශ්‍රය කරන්නට අන්න ඒ නිසා පින්නතුනේ ඊළඟ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සාකච්ඡාය වික්කවේ පඤ්ඤා වේදිතබ්බා සාකච්ඡාවෙන් තමයි ප්‍රඥාව කියන එක අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සාකච්ඡාවකින් තොරව පින්නතුනේ අපට ප්‍රඥාව කියන එක අවබෝධ කරගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අන්න එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකෝ දීගේන අද්දුනා දීර්ඝ කාලයක් සාකච්ඡා කරනකොට තමයි ප්‍රඥාව පිළිබඳව අවබෝධ කරගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඊතරම් නොඊතරම් කෙටි කාලයකින් මේ සාකච්ඡා කරලා අපට ප්‍රඥාව පිළිබඳ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මානසිකරොන්තෝ ඒ වාගේම මනසින් හිතන්නට ඕන ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාව පිළිබඳව. නමනසිකාරෝ ඒ වාගේම තමයි මනසින් නොසිතා පින්නතුනේ කෙනෙකුගේ ප්‍රඥාව පිළිබඳව අපට මෙනෙහි කරන්නට, සිතන්නට, අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු ඒ විවිධ පුජ්‍යලයන් පින්නතුනේ මේ ප්‍රඥාව ශික්ෂාවෙන් විවිධ ප්‍රයෝජනයන් ලබා ගත්තා. ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ වාගේම තමයි සාංශාරික විමුක්තිය දකපු ඇත්තෝ බවට පත් වුණා. ඒකට හේතුව තමයි පින්නතුනේ නිවැරදි පුජ්‍යලයන් ආශ්‍රය කරන්නට ලැබුණා. නිවැරදි පුජ්‍යලයන් සමග සාකච්ඡා කරන්නට ලැබුණා. ඒ අයගේ අදහස් වමාරු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වාගේම තමයි විචක්ෂණ බුද්ධියක් පහළ වුණා. ආන්ගේ ආදී වශයෙන් අපටත් පුළුවන්කමක් ලැබෙනවා නම් මේ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලය සාකච්ඡාවෙන් හඳුනා ගැනීමට සාකච්ඡාවෙන් අවබෝධ කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා නම් ඒ තුලින් මේ හොඳ පුජ්‍යලයක් මේ නරක පුජ්‍යලයක් මෙයා ආශ්‍රය කරොත් අපට මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා නරක ප්‍රතිඵල ලැබෙනවා මෙයා ආශ්‍රය කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒ පුජ්‍යලයන් පිළිබඳව ප්‍රඥාවෙන් යුක්තව මෙනෙහි කරන්නට යම්කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙනවා නම් පින්නතුනේ ඒ පුජ්‍යලයාට පුළුවන්කම ලැබෙනවා ලෞකික ජීවිතය සුවපත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා ඒ වාගේම තමයි ලෝකෝත්තර ජීවිතය සුවපත් යටපත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි දන්නවා පින්නතුනේ එක්තරා කාලයක හිටියා සාමණේර ස්වාමින් වහන්සේ නමක් සහ උපසපන් භික්ෂූන් වහන්සේලා කීප නමක් වස් කාලයේ විහාරස්ථානයක වැඩ වාසය කළා. මේ වස් කාලයේ විහාරස්ථානයක වැඩ වාසය කරන මේ භික්ෂූන් වහන්සේලා උදෑසනම නැගිටලා තමන්ගේ මළුව ඇමදිනවා. ඒ මළුව ඇමිදිනකොට ඒ ස්වාමින් වහන්සේ බොහෝම ආශාවෙන් තමයි මළුව ඇමිදින්නේ. මේ මළුව ඇමිදීමේ ආනිසංශ දැනගෙන තමයි මළුව ඇමිදින්නේ. ඒ අවස්ථාවේදී මොකද කරන්නේ මළුව ඇමඳලා රුඩු ටික එක ගොඩකට ගහලා කොළ ටික එක තැනකට පුරවලා සාමණේර නමකට කියනවා සාමණේරයන් වහන්සේ මේ රුඩු ටික ඇදලා දාන්නට කියලා. ඒ අවස්ථාවේදී ඒ සාමණේරයන් වහන්සේ ඒක නෑසුන ලෙසට එතනින් ගමන් කළා. නැවත වතාවක් කියනවා සාමණේරයන් වහන්සේ මේ රොඩු ටික ඇදලා දාන්නට කියලා. නැවතත් ඇසෙන්නේ නැති විදියට ගියා. මේක දැකපු අර ලොකු ස්වාමින් වහන්සේට කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා ඉදල් මෙතෙන් පහරක් ගහනවා. පහරක් ගැව්වට පස්සේ මේ සාමණේරයන් වහන්සේ රොඩු ටික ඇදලා දානවා. ඇදලා දාන්නේ ගඟක් ළඟට යනවා. ගඟක් ළඟට ගිහිල්ලා රොඩු ටික විසි කරනවා. විසි කරලා මෙයා කල්පනා කරනවා මේ රොඩු විසිකිරීමෙන් මට විශාල ආනිසංස ධර්මයක් අත්පත් වෙනවා. ඒ ආනිසංස ධර්මයේ බලයෙන් මගේ ප්‍රඥාව දියුණු වෙන්නට ඕන. ඒ වාගේම තමයි මේ ගංගාවේ රළ වේගය එම නැත්තම් රළ කරකෙන්නේ යම්සේද ආන් ඒ විදිහට මගේ ප්‍රඥාව මෝහත් වෙන්නට ඕන. මට ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නට හැකියාවක් තියෙන්නට ඕන. ඇති වෙන්නට ඕන. මාතුල විචක්ෂණශීලී භාවයක් ගොඩනගෙන්නට ඕන කියලා මෙයා ප්‍රාර්ථනාවක් කරනවා සාමණේරයන් වහන්සේ. මේක දැකපු මේ මහා මේ ආමුදුරෝ ලොකු ආමුදුරෝ ගංගාවට සමීපයට යනකොට මේ ප්‍රාර්ථනය ඇහෙනවා මේ ලොකු ආමුදුරන් වහන්සේට. මේ ලොකු ආමුදුරන් වහන්සේට මේ ප්‍රාර්ථනය අහුණාට පස්සේ ලොකු ආමුදුරෝ කල්පනා කරනවා මේ පුංචි නමට මෙච්චර ප්‍රාර්ථනයක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් මේ රොඩු ටික ඇදලා දාලා මම හැමදාම මිදුල යමදිනවා. මේ හැමදාම මිදුල හැමදිනකොට මට කොයිතරම් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්ද කියලා මේ ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරනවා මේ මේ ගංගාවේ ජල යම්සේ කැළඹෙන්නේද ආන් ඒ විදියට මට ඕනෑම කෙනෙක් කෙනෙක්ගේ ඕනෑම කෙනෙක් අහන ප්‍රශ්නවලට බොහොම විචක්ෂණශීලීව බොහොම බුද්ධිමත්ව උත්තර දීමට සංසාරයේ උපදින සෑම භවයකදීම මට වාසනාව ශක්තිය ලැබේවා කියලා අර ලොකු ආමුදුරෝ ප්‍රාර්ථනාවක් කරනවා බලන්න මේ ප්‍රඥාව පිළිබඳව අන්න එහෙමයි පින්නතුනි ඉතිහාසය තුල කටයුතු කළේ අවසානයේදී මොකද වුනේ ඔබ දන්නවා හොඳට මිලින්ද ප්‍රශ්නය කියලා අපේ බෞද්ධ සාහිත්‍ය තුල ඉතාම වටිනා පොතක් තිබෙනවා මේ මිලින්ද ප්‍රශ්නය කියන පොතේ පින්නතුනේ කතකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ මිලින්ද ප්‍රශ්නය තුල ප්‍රධාන චරිත දෙකක් තිබෙනවා. එකක් තමයි පින්නතුනේ මිලිඳු රජතුමා. අනිත් එක්කෙනා තමයි නාගසේන හාමුදුරුවෝ. නාගසේන හාමුදුරුවෝ තමයි පින්නතුනේ අර ලොකු හාමුදුරුවන් වහන්සේ බවට පත් වෙන්නේ. මිලිඳු රජතුමා තමයි අර සාමණේරයන් බවට පත් වෙන්නේ. බලන්න ඉතිහාසයේ පුරාවටම මේ වගේ චරිත ගොඩනැගුණේ කොහොමද? Tamange අවතුම් පැවතුම් තුලින් පින්නතුනේ. අවසානයේදී මොකද කරන්නේ මිලිඳු රජතුමා අහන ඕනෑම ප්‍රශ්නයක එකට නාගසේන හාමුදුරුවන්ට උත්තරයක් උත්තරයක් තිබුණා. මිලිඳු රජතුමා සමහර විට ඇවිල්ලා බොහොම තර්කානුකූලව ප්‍රශ්න අහනවා. තර්කානුකූලව අහන ඕනෑම ප්‍රශ්නයකට තර්ක තර්කානුකූලව උත්තර දීමේ හැකියාව නාගසේන හාමුදුරුවන් වහන්සේට ලැබුණා. බලන්න මේ දෙන්නාම එකම ප්‍රාර්ථනයක් කරගෙන ආවේ සංසාරේ මුණ ගැහුණා. ආන්ගේ විදියට පින්නතුනේ <clears throat> මේ ප්‍රාර්ථනයන් තුළින් තමයි පුජ්‍යලයෝ සංසාරේ මුණ ගැහෙන්නේ එකට එකතු වෙලා යම් ඊටාම වටිනා ප්‍රාර්ථනයන් සිද්ධ කරනකොට පින්නතුනේ ඒ ප්‍රාර්ථනයන් මස්තක ප්‍රාප්ත කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා දැන් බලන්න පින්නතුනේ තාන <clears throat> කියන සූත්‍රය තුළින් අපේ ජීවිතයට ඊටාම වැදගත් කරුණු හතරක් අපට අදාළ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා මේ කරුණු හතර තුළින් පින්නතුනේ අපට පුජ්‍යලයන් මනවින් ආශ්‍රය කරන්නට පුළුවන් පුළුවන්කම ලැබෙනවා. මේක ලොකු කුඩා බාල මහලු සෑම දිනාටම ඊ타ත්ම ප්‍රයෝජනවත් සූත්‍රයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අපි කල්පනා කරගන්නට ඕන මේ සූත්‍රයට අනුකූලව අපි පුජ්‍යලයව ආශ්‍රය කරනකොට ඒ පුජ්‍යලයා තුල සීලය තියනවාද කියලා අපි කල්පනා කරන්නට ඕන. ඒ වාගේම පුජ්‍යලයව ගනුදෙනු කරන්නට අදහස් වමාරු කරගන්නට ඒ වාගේම සිතවිලි වමාරු කරගන්නට ඒ වාගේම කය තුලින් යම් යම් ක්‍රියාකාරකම් වමාරු කරගන්නට මේ පුජ්‍යලයා කොයිතරම් වැඩදායි පුජ්‍යලයේද බව අවබෝධ කරගෙන ඒ පුජ්‍යලයාත් එක්ක ගනුදෙනු කරන්න කරන්නට ඕන. ඒ වගේම තමයි ආපදාවක් වෙන අවස්ථාවේදී කොයි පුජ්‍යලයාද අපට පිහිට වෙන්නේ කියලා කල්පනා කරලා ඒ පුජ්‍යලයන් තුලින් පින්නතුනි අපේ ආශ්‍රය දියත් කරගන්නට අපි උත්සුක වන්නට ඕන. අවස්ථාවාදී පුජ්‍යලය මේ සමාජය තුල ඕනෑ තරම් ඉන්නවා පින්නතුනි. අන්නේ අවස්ථාවාදී පුජ්‍යලයන්ගෙන් අපි බේරෙන්නට උත්සාහ කරන්නට ඕන. ඒ පුජ්‍යලය අපි මනවෙන් හඳුනා ගන්නට ඕන. සමහර විට මූණ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ඉදිරිපිටට ඇවිල්ලා ඇවිල්ලා බොහොම හොඳට කතා කරනවා බොහොම හොඳට hina වෙනවා නමුත් යටිහිතේ තිබෙන දේ පින්නතුනේ හරිම වෙනස් අනෙම නිසා අපි කල්පනා කරන්නට ඕන පුජ්‍යලය හරියට පින්නතුනේ ඇතම් පුජ්‍යලෝ ඉන්නවා සර්පයන් හා සමානයි මෙන්න මේකට බෙහෙතක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දේශනා කළේ බලන්න මේ වටිනා ධම ධම්මෝසද සමන්නත්තේ ඒතම් පියත භික්කවේ මහණෙනි මේ ධර්මයේ තරම් වටිනා ඖෂධයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දා දේශනා කළේ පින්නතුනේ මෙන්න මේ හරවත් මේ ගුණාත්මක භාවයෙන් පිරිපුන් ධර්මය උන්වහන්සේ දේශනා කරලා තිබෙන නිසා තමයි බය නැතුව උන්වහන්සේ දේශනා කරේ ධම්මෝසද සමන්නත්ති ඒතම් පියොත බික්කවේ මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න සිතට ගන්න ඒ තුලින් ඔබට ගොඩාක් කරදර වලින් විනිර්මුක්ත වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ගොඩාක් බාධක ඒ වාගේම අපට මුහුණ පාන්ත වෙන අපකීර්තීන් වලින් අපට විනිර්මුක්ත වෙන්නට පුළුවන්කම ලැබෙනවා. එම නිසා පුළුවන් තරම් ධම්ම ධම්ම සංවේදී පුජ්‍යලයේ බවට පත් වෙන්නට ධර්ම ගවේෂී පුජ්‍යලයේ බවට පත් වෙන්නට කියලා පින්නතුනේ දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එපමණක් නෙවෙයි පින්නතුනේ මේ ධර්මයේ අධ්‍යයනය කරපු විවිධ දාර්ශනිකයෝ හිටියා. විවිධ පඬිවරු හිටියා. දැන් බලන්න ජර්මන් ජාතික විල්හෙම් ගයිගර් කියලා පින්නතුනේ මහාචාර්ය කෙනෙක් හිටියා. මේ මහාචාර්යවරයා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සොඳුරු සිතේ මැවෙන සුන්දරම දහම බුදුදහමයි. මේ බුදුදහමේ නිජබිම තමයි මේ සුන්දර ලෝකය. මේ සුන්දර ලෝකයේ තුල ජීවත් වෙන පුජ්‍යලයා සිනිඳු ලතෙත් ඒ වාගේම මොල කැටි කුජලයන් බවට පත්වීමට නම් මේ සුන්දර ධහම අවබෝධ කරගන්නට ඕන කියලා විල්හෙම් ගයිගර් කියන මහාචාර්යවරයා ප්‍රකාශ කරනවා. අන්න ඒ වගේ පින්නතුනේ මහා දාර්ශනිකයෝ පවා මේ ධර්මය අගීවීමට ලක් කළා. ඒ වගේම තමයි ඔවුන්ගේ දර්ශනයන් සමාජගත කරන්නට, දියත් කරන්නට මේ ධර්මය ප්‍රයෝගී කරගත් අවස්ථාවල් අපි දකිනවා පින්නතුනේ. සමහර දේවල් නූතන විද්‍යාව තුළින් පෙන්වා සංවාදන ඇතන් දේවල් දෙස බලනකොට අපට පැහැදිලි වෙනවා ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබෙන අපට පැහැදිලි වෙනවා මේ දේ වෙනත් ආකාරයකින් බුදුදහම තුල තිබෙනවා නේද කියලා අපට පින්නතුනේ පැහැදිලි වෙනවා අන්නෙම නිසා වෙනත් නූතන වචන උපයෝගී කරගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඒ දාම් කරුණෝ පින්නතුනේ අද විවිධ විද්‍යාවන් සඳහා විවිධ විෂයන් සඳහා පින්නතුනේ දාර්ශනිකයෝ සම අධ්‍යාපන දාර්ශනිකයෝ උපයෝගී කරගන්නා ආකාරයක් අපි දකිනවා. අන්න එම නිසා අපි නිතරම කල්පනා කරගන්නට ඕන මේ සමාජයේ ජීවත් වෙනකොට යථාර්ථයෙන් සමාජයේ දෙස බලන්නට අපි උත්සුකවන්ත වෙන්නට ඕන. යථාර්ථයෙන් පින්නතුනේ කරුණු පහකින් සමාජයේ දෙස පුජ්‍යලයා දෙස යථාර්ථයෙන් බැලිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ හට ගැනීම පිණිස හට ගැනීම පිළිබඳව යථාර්ථයෙන් බලන්නට ඕන. දෙවෙනි කාරණය තමයි ආස්වාදය ආස්වාදය ගැන යථාර්ථයෙන් බලන්නට ඕන. තුන්වෙනි කාරණය තමයි නැසී පිළිබඳව යථාර්ථයෙන් බලන්නට ඕන. ඒ වාගේම තමයි ආදීනව පිළිබඳව යථාර්ථයෙන් බලන්නට ඕන. ඒ වාගේම නිස්සරණය පිළිබඳව මේ සමාජයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? මේ දුකින් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි යථාර්ථයෙන් බලන්නට ඕන. දැන් බලන්න මේ ලෝකේ හටගන්න සෑම දෙයක්ම පින්නතුනේ විනාශ වෙනවා. ස්ථීරසාර කිසිම දෙයක් මේ ලෝකේ නැති බව අපි යථාර්ථයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමා පින්නතුනි අපේ විවිධ ආස්වාදයන් ලබනවා. අපි මා ඊට සඳහන් කරපු ආකාරයට අද ගොඩාක් දෙනෙක් පින්නතුනේ මේ ආස්වාදයට මුල් තැන දීපු නිසා ආදීනය ආදීනව පස්සට දාලා ආස්වාදයට මුල් තැන දීපු නිසා මොකද වුනේ පින්නතුනේ ඒ පුජ්‍යලයන්ගේ අනාගත ජීවිතය નિසරු ස්වභාවයට පත් කර ගැනීමට සිද්ධ වුණා එම නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන ආස්වාදයට පෙර ආදීනව පිළිබඳව සිතන්නට ඕන ඒ ආදීනව යථාර්ථයෙන් මෙනෙහි කරනකොට අපට සිද්ධ වෙනවා ආස්වාදයේ කියන එක පැත්තකට දාන්නට සිද්ධ වෙනවා ඒ ආස්වාදයේ සමහර විට පින්නතුනේ බරපතල ප්‍රශ්නයක් බවට පත්වීමට පුළුවන්කම ලැබෙනවා. එම නිසා ආදීනව මෙනෙහි කරනකොට අපේ ජීවිතය බොහොම සාර්ථකව ශක්ති සම්පන්න විදියට ගොඩනගා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදියට පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුළුවන් තරම් අධ්‍යයනය කරන්නට ඕන. ඒ අධ්‍යයනය කරනකොට තමයි අපේ ජීවිතයේ තුල අපිව දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි අනිත් අය සමග ආශ්‍රය නිශ්‍රය කරනකොට බොහෝම සාර්ථකව සුහදශීලීව අපට ගනුදෙනු කරන්නට පුළුවන්කම ලැබෙනවා. පුළුවන් තරම් ධර්ම ගවේෂී කුජලයේ බවට පත් වෙන්නට ඕන. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතේ නෝ පටිච්චන්නෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සහ විනය දෙක විවෘත වන තරමට තමයි බබලන්නේ ඒක සැඳ වෙලා තිබුණොත් පින්නතුනේ මේ සමාජයත් පින්නතුනේ මලානික බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සහ විනය දෙක පින්නතුනේ අධ්‍යයනය කරනවා නම් විවෘත කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ පුජ්‍යලයා පමණක් නෙවෙයි බබලන්නේ ඒ ගෘහය පමණක් නෙවෙයි බබලන්නේ මුළු සමස්ත සමාජයේම බබලන ස්වභාවයටපත් වෙනවා එම නිසා පින්නතුනේ අපි කල්පනා කරගන්නට ඕන සද්ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය ඉතිහාසයේ පුරාවටම මේ විදිහට මේ මිනිසු ශික්ෂණයක් සහිතව ජීවත් වන්නේ කුමක් නිසාද මේ මේ ධර්මය නිසා වැඩිහිටියන් සමග, ගුරුවරුන් සමග, ඒ වාගේම මව්පියන් සමග අපි ලැජ්ජා බය දෙක සහිතව ජීවත් වන්නේ කුමක් නිසාද? මේ ධර්මය නිසා. ධර්මයේ ඥාත් වෙනකොට පින්නතුනේ ගුරුවරුන්ට ගහන්ට ඒ මනස යොමු වෙනවා. ධර්මයේ ඥාත් වෙනකොට පින්නතුනේ මව්පියන්ට පරුස වචනයෙන් බණින ආකාරයට ඒ මනස ක්‍රියාත්මක වෙනවා. ධර්මයේ ඥාත් වෙනකොට පින්නතුනේ වැඩිහිටියන්ට ගරු නොකරන පුජ්‍යලයේ බවට පත් වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා. ධර්මයෙන් ඈත් වෙනකොට පින්නතුනේ Tamanට සිද්ධ වෙනවා Tamanගේ දූ දරුවන් සමග ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක කරනකොට નિસරු විදියට ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා අන්නම නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන බෞද්ධයන් වශයෙන් අපේ ජීවිතය හඩගස්වා ගන්නට ඕන පුරුකඥයන් වශයෙන් අපි මෙලොවට බිහි කරන බිහි වෙනකොට පින්නතුනේ අපි තුල ගොඩාක් වැරදි සිද්ධ වෙනවා මේ ලෝකයේ සෑම කෙනෙක්ම පුරුතඥයෝ සබ්බේ පුතඥා උම්මත්තකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලුම පුරුතඥයන් පින්නතුනේ උම්මත්තකයන් බවට පත් වෙලා ඉන්නේ ඒ අත්තන්ගේ මනසින් වැරදි සිද්ධ වෙනවා ඒ අත්තන් තමාගේ කයින් වැරදි සිද්ධ වෙනවා. ඒ වාගේම වචනෙන් වැරදි සිද්ධ වෙනවා. ඇයි එහෙම පින්නතුනි වැරදි සිද්ධ වෙන්නේ? අපි තුල තිබෙන පෘතජනකම නිසා. ඒ පෘතජනකම නිසා අපිට විවිධ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් පින්නතුනි අපිට සිද්ධ වෙන වැරදි අඩුපාඩුකම් අවම කරගන්නට අපි උත්සාහවන්ත වෙනවා නම් ඒ ජීවිතය යථාර්ථයෙන් දකින ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වාගේම සත්‍ය දකින ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වාගේම තමයි ඕනෑම කෙනෙකුගේ ගෞරවයට, ඕනෑම කෙනෙකුගේ භක්තියට පාත්‍රවන ජීවිතයක් බවට පත් වෙනවා. එම නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන සමාජයේ ජීවත් වෙනකොට ධනට පිනට බනට නැඹුරු වෙලා කටයුතු කරනකොට ඒ ජීවිත තුලින් පින්නතුනේ සමාජයට ආදර්ශයක් ලැබෙනවා. ඒ වාගේම තමයි අපි නිතරම කල්පනා කරන්නට ඕන කෙනෙකුගේ හිත් නොරිදෙන විදිහට තමන්ගේ වචන භාවිතය බොහෝම අරපිරිමැස්මෙන් භාවිත කරන්නට ඕන. ඒ වාගේම තමයි වචනය තුල පින්නතුනි අපි අතෙන් විවිධ වැරදි සිද්ධ වෙනවා. අපි සමහර විට ඕනෑ දේත් ප්‍රකාශ කරනවා, එපා දේත් ප්‍රකාශ කරනවා. ඒ තුලින් අපට සමාජයේ අපකීර්තියක් ලැබෙනවා. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන මේ වචනය කියන එක ඊටාම ඕනෑකමින් පාවිච්චි කරන්නට ඕන. වචනයෙන් කතා කරන්නට Tamanට දෙයක් නැත්නම් අපි පුළුවන් තරම් පින්නතුනේ නිහඬ බව ආරක්ෂා කරගන්නට ඕන. නිහඬ වීම තුළ පින්නතුනේ අපට පුළුවන්කම ලැබෙනවා බොහෝම සාර්ථකව ඒ කියන දේ අහලා Taman තුල යම් වැරදි අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ වැරදි අඩුපාඩුකම් අවම කරගෙන අපේ ජීවිතය සාර්ථක කරගැනීම ගැනීමට ලෞකික වශයෙන් හැකියාව ලබා ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ වාගේම ලෝකෝත්තර වශයෙන් ජීවිතය සකස් කර ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. අන්න ඒ නිසා මේ අවස්ථාවේදී ඔබ මේ ධර්ම දේශනය ශ්‍රවණය කළේ රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාවන් මනවින් සිද්ධ කරනවා ඒ වගේම මේ ශ්‍රී ලංකාවට විශාල සේවයක් සිද්ධ වෙනවා දිනපතාම ධර්ම දේශනයන් ශ්‍රවණය කරන්නට ලැබෙනවා ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන්නට ලැබෙනවා ඒ තුලින් අපේ එදිනදා ජීවිතය සාර්ථක කර ගැනීමට ඒ ධර්ම දේශනයන් තුළින් අපට ඊටාම වටිනා ධර්මකාරණා ගොඩාක් අපට ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්මය තමයි පින්නතුනි අපේ ජීවිතයේ සුවපත් වෙන්නේ මේ තාක්කල් ඔබ යහපත්ව ජීවත් වුණා නම් කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙනවා නම් ඔබ යම්කිසි ආකාරයකට ඔබේ ජීවිතයේ දියුණුව කරා ළඟා කරගෙන තිබෙනවා නම් ඒ පින්නතුනේ ඔබේ මේ ආත්මය පමණක් නෙවෙයි. පෙර ආත්මයේ ඔබ විසින් ගොඩනගාගත්තා වූ යහපත් දේ තුලින් තමයි ඔබේ ආත්මය මේ ආත්මය තුලදී සාර්ථක කර ගැනීමට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. ඒ නිසා අසාර්ථක පුජ්‍යලයක් කියලා කෙනෙක් මේ ලෝකේ යත්තේ නැහැ. Taman උත්සාහවන්ත වෙනවා නම් Tamanට උත්සාහවන්ත වෙලා දියුණු වීමට ශක්තිය තිබෙන පුජ්‍යලේ බවට පත් වෙලා ප්‍රඥාවෙන් බුද්ධිය මෙහෙवला ඒ වාගේම නන නන ගුණ නුවණ ඇතිව Taman සමාජයේ ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයාට පින්නතුනේ මේ සමාජය තුල බොහොම වටිනා කියන පුජ්‍යලයේ බවට පැත්වීමට පුළුවන්කම ලැබෙනවා. හොඳයි එහෙමනම් ධර්මා ශ්‍රවණය කළ වූ සියලුම පින්වත් පිරිසට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් කරන සෑම යහපත් වැඩ කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සිතන සෑම යහපත් පින් සිතවිල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දුක දුම්නස දුරීභූත වේවා. සොම්නස උදා වේවා. ධර්මඥානය පහළ වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය පාලනය කරන අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය ආදී 33 කෝටියක් දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගනිත්වා. අපි අනේනතන් නිරතුරුවම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. අපේ ජීවිතයට ආරක්ෂාව, රකවරණය, ශක්තිය ධෛර්යය ලබා දෙත්වා. අවසානයේ දෙවියන් සපතටපත් වේවා නිවන් ලබත්වා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේමං සදාති ශ්‍රාවකා බන්දුතුමෝ සදහවත් ඔබ වෙනුවෙන් විසුරුවා හරිමු ධර්මදේශනා මාලාවේ තවත් වටිනා ධර්මදේශනාවකටයි ඔබ ඒ සවන් දුන්නේ ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අලුත් දියුල් වැව ශ්‍රී සුනන්ද පිරිවෙනෙහි පරිවෙනාධිපති ගැටලාව ශ්‍රී ශෛලතලාවාමාධිපති ගලෙන්දින වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශ්‍රාෂ්ඨපති පඬිත් පූජ්‍ය සූර්යකුඩ පියනන්ද ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක්නෝගී සුවයක් දීර්ඝාසත් ලැබේවා ධර්ම ශ්‍රවණානී සංසීම ඔබ හැම දිනාටම යහපතක්ම වේවා රන්ගිනි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රාණික ශ්‍රී ලංකාව ප්‍රවාහින් විතරවා හරින ධර්ම දේශනා සඳහා ඔබට ගැනීම සදහැබර දායකත්වයේ ලබා දිය හැකි. ඒ සඳහා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාජ් විමසන්න. දුරකථන අංක 0761 62 450. ඔබ හැමත තුවන සරණයි.